තව වෙන ප්‍රශ්නයක් තියෙනවා සන්නංශේ දැන් අපි දැන් මේක ටිකක් වෙනස් විදිය ප්‍රශ්නයක් දැන් අපි කියමු අපේ දැන් පෙර භවයක් සාමාන්‍ය පුද්ගලයෙක්ට සතෙක් හෝ දෙවි කෙනෙක් හෝ ඕ මිනිස්සෙක් ඇවිල්ලා එයාට එයාගේ පෙර භවය ගැන හැඟීමක් නැහැනේ සාමාන්‍යයෙන් එයාට බොහෝ වෙලාවට තියෙන්නේ කියන්නේ අර පුරුද්ද නිසා යම් කිසි දෙයක් කරන්න පුළුවන් පෙර භවවල ආපු පුරුද්දක් නිසා. හැබැයි දැන් අර බුදුරජාණන් වහන්සේ මම හිතන්නේ ඔබ වහන්සේ මීට ඉස්සෙල්ලා ධර්ම ගිය සතිය ධර්ම දේශනාවේදී කිව්වා අර බල්ලෙක් මේ තමයි වාගේ තාත්තා මේකින්ද හොඳින් අතගාලා කතා කරලා කියන්නේ ඒතර හංගපු ධනය හොයලා දෙනවා කියලා. දැන් ඒ හැබැයි සමහර මන් ධර්මදේශනාව දැන් එතනදී මට හිතා ගන්න පුළුවන් බුදුවරෙක් විසින් කියන දයන් නිසා බුදුවරයා බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාගේ පෙර භවය මොකද්ද කියන එක. හැබැයි සමහර මන් දේශනාවලදී අහලා තියෙනවා මේ මේ සතා යා මෙන්න මෙහෙම කිව්වා කියලා හරි අන්න එහෙම සමහර වෙලාව එයාගේ පෙරභවය ගැන කියනවා කියලා. ඒක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? කියන්නේ මිනිස්සෙක් නොවන දෙවි කෙනෙක් හරි පෙරේතෙක් වුණා මම පෙරේතෙක් වුණේ මෙන්න මේ හේතුව නිසායි කියලා සමහර කතා එහෙම වෙන්න පුළුවන්. දැන් പ്രേතාත්මවලට සමහරුන්ට පුළුවන් තමන් പ്രേත උනේ මෙන්න මේ කර්මයෙන් කියන බව දකින්න. හැම പ്രേතයෙකුටම නෙමෙයි. එතකොට අවශේෂ භූත කොටස් වලට තමන් මෙතනට ආවේ මෙන්න මේ හේතු වෙනුයි කියලා දකින්න පුළුවන් අය ඉන්නවා. ඉතින් තිරිසන් සතුන්ට ඒ හැකියාව වර්තමානයේ අපිට පේන්නේ නැහැ. හැබැයි සමහර කාලවල තිරිසන් සතුන්ගේ සුවිශේෂ ගති ලක්ෂණ තියෙන්න බැරි කමක් නැහැ. මොකද හැම කාලෙටම ඉහට ලෝකේ පවතිනවා නෙමෙයිනේ. හ්ම් ඒ ඒ සත්වල සුවිශේෂත්වයන් දැන් මිනිස්සුන්ගේ ආයුෂ ඇතම් කාලයකට අවුරුදු ලක්ෂයයි දසලක්ෂයයි එහෙම තියෙන කාලා තියෙනවා. එතකොට ඒ වගේ අර තිරසන් සත්වයින්ගේ ස්වභාවය සමහර කාලවකවාන වල වෙනසක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ කියන කතාව ඒ විදිහෙන් හඳුනගන්න. දැන් අද කාලේ වුණත් සත්තු යම් යම් දේවල් කියනව වෙන්න පුළුවන්. ඉතින් මේ භාෂාව අපට තේරෙන්නේ නැති වුණාන් පස්සේ සංවේදී නැති වුණාන් පස්සේ මොකද්ද කියන්නේ කියන එක ග්‍රහණය කරගන්න. හ්ම්. ඔව්. පැහැදිලි සාංශා. ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන නිසා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි බොහොමත්ම පිං ස්වාමීන්